බණ ටික හොඳට අහන්න. මොකද අපි සංසාරයේ අති දීර්ඝ ගමනක් ඇවිත් තියෙන පුච්චලයන් පිරිසක්. ඒ ආපු ගමනේ ස්වභාවය අපට නොතේරෙන නිසා, නොයටහෙන නිසා අපි නැවත නැවත මේ භයංකාර සසරට වැටෙනවා. ඒ නිසා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ සියලු ලෝක සත්‍යා කෙරේ මහත් අනුකම්පාවෙන් කරුණාවෙන් මේ දුකේම ගැලිලා දුකේම වෙලිලා නැවත නැවත දුකටමපත් වෙන සත්‍යා ඒ සදාකාලිකව දුකෙන් නිදහස් කරන්නට බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඒ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරනවා අපට ධර්ම පරිත්‍යාග කරනවා. නමුත් අපි තාම අපේ තියෙන දුර්වලකම තමයි අපේ ධහම තාම හරියාකාරවම අපේ සිස්සතන් තුළ බාරගත්තේ නැහැ. සිස්සතන් තුළට ඇතුළත් කරගත්තේ නැහැ. ඒ නිසා අපි පංචකාම සම්පත්තියම සැපයි කියලා හිතාගෙන ජීවත් වෙනවා. භෞතික සම්පත් වැඩි වෙච්ච තරමට සැප විඳින්න පුළුවන් කියන කාරණේම අපේ සිත තුළ පළපදියම් වෙලා තියෙනවා. ඒක වැරදි මතයක්. ඒක වැරදි දර්ශනයක්. බුදුරජාණන් වහන්සේ අපිට තාමත්ම නිවැරදි මඟක් දේශනා කළා. ඒ මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය. හරියට අටඟි මඟ කියලා කියනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ධර්මතා දෙක අයිති වෙන්නේ ප්‍රඥාවට. තාම අපිට මේ ප්‍රඥාව හරියාකාර උපදවා ගන්න බැරි වුණා. මේ දේශනා මාලාව තුළින් අපි විභාග කරන්නේ ඒ ධර්මයන් විභාග කරලා අපට අවශ්‍ය කරන ප්‍රඥාව අපි උපදවා ගන්නට ඕනේ. නිවැරදිව හිතනවට කියනවා සම්මා සංකප්ප කියලා. නිවැරදිව පැහැදිලිව පිරිසිදුව දකිනවට කියනවා සම්මා දිට්ඨි කියලා. මේ ධර්මතා දෙක අයිති වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥාව කියන කොටසට. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් තුනයි. සීල, සමාධි, ප්‍රඥා. සීලයට අයිති වෙන කොටස් පසුගිය දේශනාවල අපි දේශනා කළා. සමාධියට අයිති වෙන කොටසුත් අපි දේශනා කළා. සම්මා වාචා සම්මා කම්මන්ත සමාජීව සීලය. සමා වායාම සමා සති සමා සමාධි කියන්නේ සමාධියයි. ඒ ස්කන්ධ දෙක පිළිබඳව අපි පැහැදිලි කරා දේශනා ගණනාවකින්. දැන් දේශනා කරන්නෙම ප්‍රඥාව ගැනයි. උපදවාගත යුතුම ධර්මයයි ප්‍රඥාව. නිවැරදිව කල්පනා කරනවා නම් ඒක සම්මා සංකප්පයයි. සම්මා කියන්නේ නිවැරදි, යහපත් සංකප්ප. නිවැරදිව හිතනවා. නිවැරදිව කල්පනා කරනවා. නිවැරදිව නුවණින් විමසනවා. ඒ තුල දකින්නදී නිවැරදි. ඒ තුල දකින්නදී පැහැදිලි, පිරිසිදුයි. ඒ පිරිසිදුව දකින පිරිසිදුව පෙනෙන එකට කියන සම්මාදිට්ඨිය. මේ ධර්මතා දෙක අපිට තාම හරියාකාරවම අපේ සිතට අනුගතුන්නේ. අවිද්‍යාව කියන ධර්මතාවය අපි දන්නවා. අවිද්‍යාව කියන්නේ විද්‍යාව කියන වචනේ විරුද්ධ වචනය. විද්‍යාව කියන්නේ දැනුම. අවබෝධය ප්‍රත්‍යක්ෂ බව සහතික වුණා අවිද්‍යාව කියන්නේ අනවබෝධය විද්‍යාව කියන්නේ අවබෝධය දැනීම නිවැරදිව දැකීම අවිද්‍යාව කියන්නේ අනවබෝධය නොතේරෙනකම නොවැටහීම මුලාව මෝහය තවමත් අපේ මනස රැඳිලා තියෙන්නේ අවිද්‍යාව තුළ. ඒ අවිද්‍යාවෙන් විද්‍යාවට එන්නයි අදත් ධර්ම දේශනාව. දිට්ඨි විසුද්ධිය අසුර කරගෙන දීර්ඝ දේශනා රාශියක් අපි දිට්ඨි විසුද්ධියට ඇතුළත් කරලා දේශනා කළා. තවත් තියෙනවා දේශනා කරන්නට. දිට්ඨි කියන්නේ දකින්නවා, විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුව නිවැරදිව දකිනවා. එන අවිද්‍යාව කියන එක ධර්මතාවය මිදෙන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් කොටස් වලින් අපි කොටස් සාක්ෂයක් කලින් දේශනාවල පැහැදිලි කරා. ස්කන්ධයන්ගේ රහස්‍ය අර්ථය ගත යුතු වෙනවා. ස්කන්ධයන්ගේ සැඟවුණු අර්ථයක් තියෙනවා. ඒ සැඟවුණු අර්ථය එළියට ගන්න ඕනේ. අපි ඒක ගත්තා. ආයතනයන්ගේ ආයතනාර්ථයත් එළියට ගන්න ඕනේ. ඒකත් අපි ගත්තා. ධාතුන්ගේ නිස්සස්ස නිජීව කියන ස්වභාවයත් අදත් මේ පිළිබඳව ටිකක් දේශනා කරනවා. ඒ වගේම ලෝකේ සත්‍ය හතරක් තියෙනවා වෙනස් වෙන්නේ නැහැ. කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ සත්‍ය හතරේ නොවෙනස් වෙන ස්වභාවයක් තේරුම් ගන්න ඕනේ. ඒ සත්‍ය හතර කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ තමයි චතුරාර්ය සත්‍යය. ඒ වගේම ඉන්ද්‍රයන්ගේ අධිපති භාවයත් තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ කරුණු ටික තේරුම් ගත්තොත් අපි අවිද්‍යාවෙන් මිදෙනවා. ඒතර ස්කන්ධයන්ගේ සංගුණ අර්ථය අපි එළියට අරගෙන පෙන්වනවා ස්කන්ධ දේශනාවේදී. ආයතනයන්ගේ ආයතනාර්ථය අපි විවෘත කරලා පැහැදිලි කරලා දේශනා කළ ආයතන දේශනාවේදී ධාතුන්ගේ නිස්සත්ත්ව නිච්චීව ශුන්්‍යතාවය ශුන්‍ය බව ධාතු කියන වචනේ තේරුමම ශුන්‍යයි කියන එක. කිස් ගත යුතු දෙයක් නැහැ කියන එක. නමුත් තාම ඒක අපට අවබෝධුන්නේ නැහැ. ඒ වගේම අර සත්‍ය හතරේ නොවෙනස් බව දුක්ඛාරය සත්‍ය සත්‍යක්ම තමයි. ලෝකේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. සමුදාය සත්‍ය සත්‍යක්ම තමයි ඒක ලෝකේ වෙනස් වෙන්නේ. නිරෝධාරය සත්‍ය ඒක සත්‍යක්ම තමයි ලෝකේ කවදාවත් ඒක වෙනස් වෙන්නේ. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරය සත්‍ය ඒක සත්‍යක්මයි ඒක ලෝකේ කවදාවත් වෙනස් වෙන්නේ. මෙන්න මේ සත්‍ය හතර එලිපෙහෙලි කරන්නට මේ සත්‍ය හතර විවෘත කරන්න තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ප්‍රථම ධර්ම දේශනාවේ තියෙන ඒ කාරණේ චතුරාර්ය සත්‍යයි. ඉන්ද්‍රයන්ගේ අධිපති භාවය අද දේශනා කරන ඒ කරුණු ටික. පසුගිය දේශනාවල ස්කන්ධයන්ගේ අර්ථය පැහැදිලි කරා, ආයතනයන්ගේ ආයතනාර්ථය පැහැදිලි කරා. ධාතුන්ගේ නිස්සත්තනි ජීව. ධාතු කියන වචනේ තේරුමම සත්‍යයක් නෑ ජීවෙක් නෑ කියන එක. ආත්මයක් නෑ කියන එක. චක්කු ධාතු. ඇස. ඇස චක්කු කියන්නේ ධාතු කියන්නේ සත්‍යයක් නෑ ජීවෙක් නෑ ඕක මම මගේ මට අයිති කියලා හිතාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕකේ තියෙන ධාතු කොටස් ටිකක්. ඒකට ගෝචර වෙන්නේ බාහිර රූප ධාතු. ඒ රූප ධාතු වල තියෙන්නේ ශුන්‍ය බවක්. සත්‍යයක් නැහැ ජීවිතයක් නැහැ ඒකෙත්. නිසත්න ජීව ශුන්‍යතාවයක් තියෙනවා. වේගයෙන් සිදුවෙන ක්‍රියාවලියක් අපට දැర్శණය වෙන්නේ නැහැ. අපි දකිනවා ඒ හැටියටම තියෙන බව. අසත් ඒ හැටියටම තියෙන බව දකිනවා. බාහිර රූපයත් ඒ හැටියට තියෙන බව දකිනවා. එතකොට ගන්න අසත් මගේ. බාහිර රූපයත් මගේ. මටයි කියලා ගන්නවා. ඒ ධාතු වල ශුන්්‍යතාවය නොදන්න නිසා, ඒ පිළිබඳව නිවැරදිව කල්පනා නොකරන නිසා, ඒ පිළිබඳව නිවැරදිව නොදකින නිසා ගන්නවා. හැමගේ කියන ස්වභාවය. නෑ. ඒක ඉන්ද්‍රිය ධර්මයන් දිතවක් පැහැදිලි කරනවා. එහෙනම් එයා සමගිය කියලා ගන්න තාක්කල් අවිද්‍යාව. එහෙම හිතනවද? මිත්‍යා සංකප්ප. එහෙම දකින්නවද? මිත්‍යා දිට්ඨි. ඇස මගේ කියලා හිතුවොත් මිත්‍යා සංකල්ප. බාහිර රූප මගේ කියලා හිතුවත් මිත්‍යා සංකල්ප. ඒ විදිහට දැක්කොත් ඇස මිත්‍යා දිට්ඨි. බාහිර රූප මගේ කියලා දැක්කොත් මිත්‍යා දිට්ඨි. සම්මා දිට්ඨියට කවදාවත් ඉන්නේ සම්මා සංකප්පයට කවදාවත් වැටෙන්නේ නැහැ. එහෙනම් ඇස ධාතු කියලා දීලා තියෙන මිට කලින් දේශනාවල සුද්දාෂ්ටක කලාපය කියන කාරණය සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපය ඒ විදිහට දැක්කොත් ඒ විදිහට හිතුවොත් සුද්දාෂ්ටක කලාපය කියලාම හිතුවොත් සම්මා සංකප්පය සුද්දාෂ්ටක කලාපයයි කියලා මනසින් දැක්කොත් හැබැයි දැකීම ස්ථාවර වෙන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. සමාධිය. එතකම එන්නේ සමාධියට. බාහිර රූප මගේ කියලා හිතන තාක්කල් මිත්‍යා සංකප්ප. බාහිර රූප මටයි නෑ කියලා හිතුවොත් සමා සංකප්පය. බාහිර රූප පිළිබඳව ඒ සුද්දාස්තක කලාපය හැටියට දකින්නේ නැතුව ගහක් කොළක් ගයක් දොරක් නිවසක් පුච්චලේ සත්‍යයේ ආදි වශයෙන් දැක්කද මිත්‍යදිකි එහෙනම් සත්ත්ව පුච්චල සංඥාවෙන්තරව ගස් ගල් කඳු පර්වත ඇල දොළ ගංගා ඒ සියල්ලෙන් තොරව දැක්කොත් ධාතු වශයෙන් දැක්කොත් ශුන්්‍යතාවයක් දකින්න තියෙන්නේ ඒ ධාතුන්ගේ ශුන්්‍යතාවය අවබෝධ කරගත්තොත් විද්‍යා සමාධිටි ඒ තාක්කල් මිත්‍යාදිටි දැන් අපිට තේරෙන අපි ඉන්නේ සමාධිට්ඨියද මිත්‍යාදිට්ඨියද කියලා කවදා හරි එන්න වෙනවා ඇයි අර චතුරාර්ය සත්‍ය අවබෝධයට දුකයි කියලා අවබෝධ වෙන්න නම් නිවැරදිව හිතන්න ඕනේ නිවැරදිව දකින්න ඕනේ නිවැරදිව හිතුවොත් දුකයි කියලාම තමයි හිතෙන්නේ. නිවැරදිව දැක්කොත් දුකයි කියලාම තමයි දකින්නේ. ඒක නිවැරදිව පිළිගන්නවා. එතකොට සත්‍ය ඥාන. චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ. එනං ඒ ඇහැට පේන රූප ඇස දෙක නිසා හැදෙන සිතක්. ඒකට කියනවා චක්කු විඥාන ධාතුව. ධාතු ශුන්‍ය දෙයක් තියෙනවා. ඇති වෙන ක්ෂණයෙන් නැති වෙන දෙයක්. කොහෙද විඥාන රැඳිලා තියෙන්නේ? සාදව ගන්න තැනක් නැහැ. ඇති වෙන ක්ෂණයෙන් නැති වෙනවා. බාහිර රූපය දකින සිතක් හැදෙනවා. ඒතර චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. ප්‍රකාර තුනම ධාතු හැටියට දේශනා කරනවා. ධාතු කියන්නේ ශුන්‍යයි කියන එක. ශුන්‍ය දෙයක් අල්ලගෙන මනසින් අල්ලගෙන කියනවා මගේ කියලා. මටයි කියලා. ඒයි. ඒකට කියනවා විද්‍යාව කියලා. එහෙනම් ධාතු හැටියට දැක්කනම් ශුන්්‍යතාවය දැක්කනම් ඒ ශුන්්‍යතාවය දකින්න කියන්නේ. ශුන්්‍යතාවයෙන් දකින්න කියන්නේ ඔකේ ආයුෂ චිත්තක්ෂණ 17ක් නිසා. ඇස කියන ඒ ධාතුන්ගේ ආයශ්‍ය චිත්තක්ෂණ 17යි. ඒ කියන්නේ රූපේට චිත්තක්ෂණ 17යි. බාහිර රූප ඒ චිත්තක්ෂණ 17යි. ශණයක් තුල ඇතිලා නැතිලා යනවා. මේක ශුන්්‍යතාවයක් නෙකි. එතන තියෙන ශුන්්‍යතාවයක්. ඒ දෙක නිසා හැදෙන සිත ඊටත් වඩා කෙටි කාලයකින් ඇතිලා නැති වෙනවා. බලන්නකො ශුන්්‍යතාවයක් නෙමෙයිද තියෙන්නේ. නැහැ. කල්පනා කරන්නේ මම තමයි ඉන්නේ ඇහත් මගේ බාහිර රූපයක් මගේ හැදිච්ච සිතක් මගේ හැදිච්ච සිතක් මට අයිති ඇහත් මට අයිති බාහිර රූපයක් මට අයිති හිතනවද මිත්‍යා සංකල්පය දකින්නවද මිත්‍යා දිට්ඨිය ධාතුන්ගේ ශුන්්‍යතාවය දකින්නවද අවිද්‍යාවෙන් විද්‍යාවට දැන් විද්‍යාවට ඇවිල්ලා නැහැ තාම පිළිගන්න. ඔව්. හරි. තාම තේන්නේ ඒ වැරදි දර්ශනය. තාම හිතන්නේ ඒ වැරදි ආකාරයට. ඒකට ප්‍රඥාව වැඩෙනවද? නිවැරදිව හිතුවොත් සම්මා සංකප්ප. සතාගතයන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥාවටයි කොටස. සම්මා සංකප්ප. සමාධිටි. මේ දෙකයි තියෙන්නේ. ප්‍රඥාව උපදවා ගන්න තියෙන කරුණු දෙකයි. නිවැරදිව හිතන්න, නිවැරදිව දකින්න. අපි දකින්නෙම හිතන්නෙම වැරදියටමයි හිතන්නේ, වැරදියටමයි දකින්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිහිය පිටාට. සිහිය සම්මා සති නිවැරදි සිහිය පිටවන්න. නිවැරදිව සිහිය පිටවලා බලන්න. මොකද්ද තියෙන්නේ? මොකද්ද වෙන්නේ? ඒ ක්‍රියාවේ ස්වභාවය මොකද්ද? මගේද මට අයිතිද? කියන එක නුවණින් බලලා විමසලා අර මිත්‍යා සංකප්පයත් මිත්‍යා දික්තියත් බැහැර කරන්න. බැහැර වෙනවා. හැබැයි බැහැර වෙන්නේ සම්මා සංකප්පය ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ. සම්මා දික්තිය ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ. නිවැරදිව දැක්කට පස්සේ. මේ ධාතුන්ගේ ශුන්‍යතාව දකිනවා. සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු. එතනක් තුනක් තියෙනවා. සෝත කියන්නේ කනට. ඇයි මේ බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රියන් පිළිබඳ විවිධාකාරයෙන් දේශනා කරන්නේ? දැන් ආයතන වලින් දේශනා කළත් ඒවමයි තමයි දේශනා කරන්නේ. ස්කන්ධ වශයෙන් දේශනා කළත් බෙද බෙදා බැලුවොත් මේවම තමයි දේශනා කරන්නේ. ඒතර ద్వාර වශයෙන් බැලුවොත් ඒත් ඒ වගේ. ආරම්මන වශයෙන් බැලුවත් ඒත් ඒ වගේ. විඥාන වශයෙන් බැලුවත් ඒත් ඒ වගේ. ස්පර්ශ වශයෙන් බැලුවත් ඒත් ඒ වගේ. මේ අභ්‍යන්තර බාහිර මේ කොටස් ටිකමයි බෙද බෙදා පෙන්වන්න තියෙන්නේ. ඒ තථාගතයන් වහන්සේ මේ විදිහට නැවත නැවත නැවත නැවත කියන්නේ. නැවත නැවත කියන්නේ එක දෙයකින් අවබෝධ වෙන්නේ නැති කෙනාට තව දෙයකින් අවබෝධ ඒ දෙආකාරයෙන්ම අවබෝධ වෙන්නේ නැති කෙනාට තුන්වෙනි ආකාරයෙන් අවබෝධ වෙනවා. ඒ තුන් ආකාරයෙන්ම අවබෝධ වෙන්නට එක්කිනට හතරවෙනි ආකාරයෙන් අවබෝධ වෙනවා. ඒ නිසා තමයි මේක නැවත නැවත නැවත නැවත කඩ කඩ වෙන් කර කර වෙන් කර කර වෙන් කර කර තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. මේක එක පැත්තකින් බැලුවට නිවැරදිව හිතන්නේත් නැහැ, නිවැරදිව දකින්නෙත් නැහැ. විවිධ පැතිවලින් විවිධ ආකාරයෙන් විවිධාකාරයෙන් පස්සතිති විපස්සනා විවිධාකාරයෙන් බැලීම විපස්සනා විදර්ශනා. විශේෂයෙන් පස්සතිති විපස්සනා. විශේෂයෙන් බැලීම විපස්සනායවත් විදර්ශනායි. එහෙනම් හැම පැත්තකින්ම බලන්න ඕනේ. එක පැත්තකින් බැලුවට එක පැත්තකින් හිතුවට සහතික වෙන්නේ. ඒ නිසා තමයි විවිධ පැතිවලින් විවිධ ආකාරයෙන් විවිධ ස්වභාවයන්ගෙන් බලන්නේ. ප්‍රත්‍යක්ෂ වෙනවා. કોઈ පැත්තෙන් බැලුවත් මොන විදිහෙන් බැලුවත් මොන ආකාරයෙන් බැලුවත් ශුන්‍යතාවයක් තියෙන්නේ. සෝත කිව්වේ කනට බාහිර ශබ්දය. කන සම්බන්ධ ශබ්දයක් තියෙනවා. ශබ්ද සම්බන්ධ කනක් තියෙනවා. දෙකම ධාතු. ශුන්‍යතාවයක් තියෙනවා. හැබැයි ශබ්දයක් මගේ ශබ්දයක් මටයි තියෙන්නේ. කනත් මගේ කනත් මටයි තියෙන්නේ. හිතුවද? මිත්‍යා සංකල්පය. දැක්කද? මිත්‍යා දිට්ඨිය. කනත් සුද්ධාර්ථක කලාපේවත් ධාතුවේවත් ශුන්්‍යතාවය. ශුන්්‍යතාවය කියන්නේ පවතින කාලයක් නැහැ. ඒකයි ශුන්‍යයි කියලා කියන්නේ. ශුන්්‍යතාවය කියන්නේ ඒකයි. ඔයාලා හිතනවා පවතිනවා කියලා. තියෙනවා කියලා පවතිනවා කියලා. පවතින කාලයක් තියෙනවා. කාලයක් නැහැ. අතීත මොහොත වර්තමානයට එනකොට මේ සියල්ල නැති වෙලා ඉවරයි. වර්තමානයේ ඉන්න මොහොතේ ශණය තුල අනාගතයට එන ශණය තුල සියල්ල නැති වෙලා ඉවරයි. ඒකයි ශුන්‍ය කියන්නේ. අවසානයේ අවබෝධ වෙන්නේ ඒ ස්වභාවය. ශුන්‍යත, අනිමිත්ත, අපනිහිත. ඔය තුනෙන් එකක් තමයි අවබෝධ වෙන්නේ. පැහැදිලි වෙන්නේ. එහෙනම් ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු. නාසය මගේ. එහෙම හිතුවොත් මිත්‍යා සංකප්ප. එහෙම දැක්කොත් මිත්‍යා දිට්ඨිය. ඒ දෙක නිසා හැදෙන සිත මගේ. ඒක මට අයිති. හිතුවොත් මිත්‍යා සංකප්ප දැක්කොත් ඒ විදිහට මිත්‍යා දිට්ඨිය. එහෙනම් නාශය ධාතුන්ගේ ශුන්්‍යතාවය තුළින් බලන්න. බාහිර ගන්ධය මේ ශ්‍රණයක් තුළ ඇතිලා නැතිලා යනවා. ශුන්්‍යතාවයක් තියෙනවා. ඒ දෙක නිසා හැදෙන සිත මොහොතෙන් නැතිලා යන ශුන්්‍යතාවයක් තියෙනවා. කර්ම තුනයි. දිව බාහිර රසය, චිව ධාතු, රස ධාතු, චිව විඥාන ධාතු. දෙවත් මගේ. දෙවත් මටයි. හිතුවොත් මිත්‍යා දිටි දැක්කොත් මිත්‍යා දිටි. දෙවත් ධාතුන්ගේ ශුන්‍යතාවය තුලින් දැක්කොත් හිතුවොත් සම්මා සංකප්ප දැක්කොත් සමාධිටි. දිවට ගෝචර වෙන්නේ බාහිර රසය හිතුවොත් එකත් මගේ එකත් මට අයිති කියලා මිත්‍යා සංකප්ප දැක්කොත් මිත්‍යා දිට්ඨිය බාහිර රසය ධාතුන්ගේ ශුන්‍යතාවය තුළින් දැක්කොත් හිතුවොත් සම්මා සංකප්ප දැක්කොත් ධාතුන්ගේ ශුන්‍යතාවය සමාධිය. ශරීරය කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. ශරීරයෙන් තුනයි. නාසයෙන් තුනයි, කනෙන් තුනයි, ඇහෙන් තුනයි. මනසෙන් 3යි 18යි. කාය කිව්වේ ශරීරයට ඒකනම් මගේම තමයි නේ. හිතුවද මිත්‍යා සංකල්පම තමයි. දැන් මගේ නම් මට ඕන විදිහට ඒක ඕක තියෙන්නේ. ඕක හැසිරෙන්න ඕනේ මට ඕන විදිහට. දැන් ඔක මොන කොටසද මට ඕන විදිහට හැසිරෙන්නේ? එතනම තේරෙනවනේ මගේ නෙමෙයි කියන එක. මට අයිති නෑ කියන එක. ඒක තාම තේරුන්නේ නෑ. හිතුවද මේක මට අයිති මේක මගේ කියලා මිත්‍යා සංකල්ප. දැක්කද මේක මගේ මේක මට අයිති කියලා මිත්‍යා දිට්ඨි. වැරදි දෙකකින්. නෑ ධාතුන්ගේ ශුන්්‍යතාවයක්. කලල අවස්ථාව අබ්බුද අවස්ථාවට එනවා අබ්බුද අවස්ථාව පේශියට එනවා පේශිය ඝණයට එනවා ඝණය වැඩෙනවා කලලේ දැන් කොහේවා ඒවට මොකද උනේ? මාස 8ක් 9ක් යනකොට වෙනස් වෙලා ආවා. ගර්භාෂයෙන් එළියට. දැන් කොහෙද? දැන් මේ ශුන්්‍යතාවයක් නෙමෙයිද? හ්ම්. ධාතුන්ගේ ශුන්්‍යතාවයක් තියෙනවා. එහෙනම් කාය ධාතු, පොට්ටබ්බ ධාතු පහස, සීත උෂ්ණ දෙක. එක හිතුවත් මගේ කියලා, මටයි කියලා හිතුවත් මිත්‍යා සංකල්ප. ඒ විදිහට දැක්කොත් මිත්‍යා දිට්ඨිය. නෑ එතනක් තියෙන්නේ අර ධාතුන්ගේ ශුන්්‍යතාවය. සීත උෂ්ණ දෙකේම තියෙන්නේ සුද්දාශ්‍රක කලාපය. ඒ සුද්දාශ්‍රක කලාපයේ තියෙන ශුන්්‍යතාවය හිස් බවක් තියෙන්නේ. ඇති දෙයක් නෑ. ගතිතු දෙයක් නෑ. මම පසුගිය දේශනාවල පැහැදිලිවම දේශනා කළ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවායි ගතියුතු මොනවාද කියන එක පැහැදිලි කරා ඒ දේශනා තුළ. මම දන්න හැබැයි හොඳට අහනවා බණ ටික. කියන වෙලාවට නම් හොඳට අහනවා. ඔක නැගිටින්නේ ඔඩොක්කේ කියන දේ අමතක වෙලානේ. එතකොට මොකද වෙන්නේ? ඔඩොක්කේ කියන දේ අමතක වෙලා නැගිට්ටොත් බිම. ඊට පස්සේ මතක නැහැ. ඒ වගේ තමයි දහම. කියන වෙලාවට දේශනා කරන වෙලාවට හොඳට ගන්නවා. මම දන්නවා. වෙන වැඩකට මානසික යොමු වෙච්ච ගමන් නෑ දහම තුල මානසිකාර්ය පවත්තන්න. ධර්මය අවබෝධ කරගන්න. මේකට වෙලාවක් ඕනේ. ඕන වෙලාවක පුළුවන්. ඕන ඉරියව්වකිනුත් පුළුවන්. අවබෝධයක් තියෙන්නේ. නිවැරදිව දැන ගැනීමක් හා දැක ගැනීමක්. නිවැරදිව සිතීමක්, නිවැරදිව දැකීමක්. කාය ධාතු පොට්ටබ්බ ධාතු ඒ දෙක නිසා හැදෙන සිත, කාය විඥාන. සංයක්ත පිළ ඇතිලා නැතිලා යන ශුන්්‍යතාවයක් තියෙනවා. නැවත නැවත නැවත නැවත හොයනවා. ඒ අවිද්‍යාවයි තණ්හාවයි නිසා. නැවත නැවත හොයනවා. සෑහීමකටපත් වෙච්ච කෙනෙක් නැහැ ලෝකේ. පුරවල ඉවර කරන්නත් බෑ ওই ආසාවයි. එහෙන් රූප දැකලා දැන් ආශාවල් පුරවල ඉවරද? නැතව ටිකනොත් වෙනවා. එහෙන් ලක්ෂණ රූප ආස්වාද රූපයක් වෙනවා. කණෙන් මිහිරි ශබ්ද අහලම දැන් පුරවල ඉවරද? නෑ තවත් පුරවන්න තියෙනවා. මේ භවයේ පුරවනවා ඊගා භවයට ගිහිල්ලා පුරවනවා. දැන් ওই භව කොච්චර කාමද ඔය විදිහට පුරවන්නේ. කොහේ ඒවා? ඒ ශුන්‍ය නෙමෙයි ඒවා. ඒවා දැන් මොනවද වෙලා තියෙන්නේ? කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. ප්‍රනාශයෙන් ආස්වාදයක්ම හොයනවා. පුරවල ඉවරයි. නැහැ. දිවෙන් රසයක්ම හොයනවා. පුරවල ඉවරයි. නෑ දවල්ටත් වනේ ප්‍රණීත ආහාරයක්. රාත්‍රීටත් ඒකයි. පුරවල ඉවරයි. නෑ. කවද්ද ඉවරයි? කවදාවත් ඉවරෙන්නේ නෑ. අවබෝධයෙන් ඔක ඉවර කරන්න පුළුවන්. අවබෝධය තුල ආශාවල් අවසන් කරන්න පුළුවන්. අවබෝධය තුල නැත්තම් ඔක පුරවල ඉවර කරන්න බෑ. එහෙනම් කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. ශුන්‍යතාවයක් තියෙනවා. මනෝ ධාතු. මනස, සිත, විඥානේ. අරමුණ දැනගන්නේ මනසින්. මනෝ ධාතු, ධම්ම ධාතු. බාහිර රූපහ සිතුවිලි. වේදනා සංඥා සංකාර. නාම රූප දෙක පිළිබඳව හිතනවා. ඒ තුළ ඇති වෙන මනෝ විඥාන ධාතු. ශුන්‍යතා මනසකෝ පෙන්වන්නකෝ බලන්න. අතට අරගෙන පෙන්වන්න පුළුවන්ද? කාගවද තියෙන්නේ කියලා හුවොත් කොහෙද ඔබ තියෙන්නේ? හේතන්නේ. හැබැයි සිතක් තියෙනවා. ඒක හේතුන්ගෙන් හටගන්නේ. හේතුන්ගෙන්ම හටගන්නේ. හටගන්න ශරණෙන් නැති වෙනවා. මේක ශුන්‍යතාවයන්නේ තියෙන්නේ. නැවතත් හදනවා. ආයි හදනවා. ආයි හදන ශරණේ ආයි නැති වෙනවා. ආයි හදනවා. පුරවලා ඉවරයි. විඥාණයට ආහාරම දෙන. දෙන්න ආහාර. ආහාර දෙන්න දෙන්න පෝෂණය විඥාණය. ඒතර විඥාණය පෝෂණය කරන සංස්කාර කියන ධර්මතාවයන්ගෙන්. කුසල අකුසල. ඒතර පෝෂණය කරපුවාම ඒයින් එකක් ඉතින් අරන් දෙනවා අන්තිමට. ආසන්න වෙලාවේදී මරණාසන්න වෙලාවේ අරන් දෙන එකක්. ඉතින් ආයෙ ගිහිල්ලා තවත් එකකට සම්බන්ධ කරලා ආයෙත් ඉතින් පුරවන්න හදනවා. එතන ඉඳලම පුරවන්නම තමයි හදන්නේ. ඇහැයි, කනයි, නාසයයි, දිවයි, ශරීරයයි, මනසයි. නැද්ද? නුවණින් විමසලා බලන්න. මගේ කියලා ගත්තද? මට අයිති කිව්වදලා හිතුවද? මිත්‍යා සංකප්ප මගේ කියලා දැක්කද? මට අයිති කියලා දැක්කද මිත්‍යා දිට්ඨි? නෑ ධාතුන්ගේ ශුන්්‍යතාවය ගැන හිතුවද? සම්මා සංකප්ප. ධාතුන්ගේ ශුන්්‍යතාවය දැක්කද? සම්මාදිට්ඨිය. දැන් එන්න ඕනේ මොකෙද? දැන් අපි ඉන්නේ බලන්න අපි නුවණින්ම විමසලා බලනවා අපි ඉන්නේ අපි හිතන්නේ මිත්‍යා සංකප්ප මිත්‍යා දිට්ඨිය අනුවද සම්මා සංකප්ප සම්මා දිට්ඨිය අනුවද අපි හිතන්නේ නේ දකින්නේ හොඳට හිතලා බලන්න තාම ධර්මයට ඇවිල්ලා නැහැ නේද ඇවිල්ලාද නැද්ද ඇවිත් නැහැ ඒකට එන්න ඕනේද නැද්ද? එන්න ඕනේ. ඇයි? දුක් ටිකෙන් නිදහස් වෙන්න. චරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපාය. ඔය නිදහස් වෙන්න. සදාටම නිදහස් වෙන්න. తాවකාලික වශයෙන් නෙමෙයි. ටික මොහොතකට නෙමෙයි. සල්ප වේලාවකට නෙමෙයි. සදාකාලිකව මෙදෙන්න. එහෙනම් මේක මේ ධාතුන්ගේ ස්වභාවය. එහෙනම් කොහොමද දකින්න ඕනේ? මෙතන ඉඳලා දකින්නේ කොහොමද? දකින්න. නිවැරදිව හිතන්න නිවැරදිව හැබැයි ඒකට ධර්මතාවයක් අවශ්‍ය කරනවා. නිවැරදි ධර්මතාවයක් ඒක බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නේ අපිට. ඒකට කියව සම්මා සති කියලා. නිවැරදි සිහිය. නිවැරදි සිහියෙන් පුළුවන් ඔක ගැන හිතන්නත් ඔක නිවැරදිව දකින්නත් උපකාර වෙන්නේ සම්මා සතියයි. ඒකට ගන්න උත්සාහය සම්මා වායාමයයි. ඒකට ගන්න උත්සාහය සමවය. ඒතර බලන්නකෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවැරදි මඟ නෙමෙයිද අපි එන්නේ? නිවැරදි මඟ එන්නේ අපි. ඒතර නිවැරදි මඟ આવොත් නිවැරදි තැනට වැටෙනවද? වැටෙනවා. වැරදි මඟ ගියොත් අපාය උරුමයි. තිරිසන් ලෝකේ උරුමයි. പ്രേත ලෝකේ උරුමයි. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරපු මඟ ගියොත් අරස්ඨාංගික මාර්ගය ගියොත් නිවැරදි තැනට යනවා. නිවැරදි තැනට තාම යන්න බැරි වුණා. ඒ නිසා තමයි මම මුලින් සඳහන් කළේ බුදුවරයෙක් පහළ වෙන්නේ අපිට ඔය නිවැරදි මඟ කියන්නේ. දුකයි දුකට හේතුවයි ලෝකේ හැමදාම තියෙනවා. දුක නිරෝධයයි නිරෝධගාමිනී ප්‍රතිපදාවයි දේශනා කරන්නයි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. දේශනා කළා තියෙන්නේ. විවෘත කළා තියෙන්නේ. පැහැදිලි කරලා තියෙන්නේ. වෙනස කොතනද? අපි දුර්වලතාවය කොතනද? අපි ඒ ඒ සඳහා අර මම කියපු කරුණු තුන සම වායාම සම සති. ඒතර නිවැරදි සිය නිවැරදි උත්සාහය තුල අපිට නිවැරදිව හිතන්න පුළුවන් නිවැරදිව ඒකට බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ධර්මතා කීයක් එතනම සම්පූර්ණද කියලා සම්මා වායාම සම්පූර්ණයි සම්මා සති සම්පූර්ණයි සම්මා සංකප්ප සම්පූර්ණයි සම්මා දිට්ඨි සම්පූර්ණයි හතරයි ඒකට අනිත් ටික අපි කරලා ඉවරයි ඉස්සෙල්ලා දේශනවලදී සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආචීව දේශනා කළ ඉවරයි දැන් මේකෙන් තියෙන තව එකයි. සමාධි. සමාධිය නිකම් වෙනවා. නිවැරදිව ධර්මය මෙනෙහි කරනකොට සමාධිය නිකම් වෙනවා. සිහිය ඉදිරියෙන් තියාගෙන සිහිය නිවැරදිව තියාගෙන මේ ධර්මතා මේ විදිහට මෙනෙහි කරනකොට නිවැරදිවම එනවා. සම්මා සමාධිය. දැන් අංගාට සම්පූර්ණ වුණාම කරුණු දෙකක් නිකන් ලැබෙනවා. දැන් බුදුරජාන් වහන්සේ 10ක් සම්පූර්ණ කරන්න කිව්වේ නැහැ. 8ක් සම්පූර්ණ කරන්න කිව්වා කරනකොට දෙකක් නිකන් ලැබෙනවා. ඒ මොකක්ද? සමා ඥාන සමා විමුක්ති. නිවැරදි නුවණ, නිවැරදි නිදහස විමුක්ති කියන්නේ නිවන. දැක්කා. තාම දැක්කේ නැහැ. ඇයි? තාම මගේනේ. හිතන්නේත් මගේ, දකින්නේත් මගේ. ඇහත් මගේ රූපත් මගේ ඒ හැදෙන සිතත් මගේ නැද්ද එහෙම හිතන්නේ හිතනවා එහෙනම් කනත් මගේ ශබ්දයක් මගේ ඒ හැදෙන සිතත් මගේ මගේ හින්දානේ නැවත නැවත හොයන්නේ අයිති කරගන්නේ අයිති කරගන්න පුළුවන් බැහැ ශුන්‍යතාවයක් තියෙනවා නාසයත් මගේ ගන්ධයත් මගේ ඒ නිසා හැදෙන සිතත් මගේ හිතනවද දකිනවද වැරදි ශරීරයත් මගේ බාහිර පහසත් මගේ ඒ දෙක නිසා හැදෙන සිතක් මගේ. එහෙමම හිතන්න පුරුදු වෙලා තියෙනවා. මේ ධර්මය අවබෝධයෙන් අවබෝධ වෙන්න ඒ මිත්‍යා සංකප්ප මිත්‍යා දිට්ඨි වලින් නිදහස් වෙලා සම්මා සංකප්පට එනවා සම්මා දිට්ඨියට එනවා. මනසත් මගේ බාහිර අරමුණුත් මගේ දෙක නිසා හැදෙන සිත මනෝ විඥානයත් මගේ. අයිති මට. නෑ. සියල්ල හේතුන්ගෙන් හටගන්න බව තව ධර්මදේශනා කීපයකින් ඉතාමත්ම ලස්සනට පැහැදිලි කරනවා. හේතුන්ගෙන් හටගන්න බව. ඉදාට තේරෙයි මේ මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. අපි මේ මහා මුලාවකට අහු වෙලා ඉන්නේ කියලා. ඒකයි මම කිය අවිද්‍යාව කියන්නේ මහා මුලාවක්. නොදන්නාකම, නොතේරෙනකම, නොවැටහීම, මුලාව, අනවබෝධය. එහෙනම් මින් පස්සේ කොහොමද දකින්නේ? කරුණු 18යි තියෙන්නේ. ඔතනින් එහාට එකක් නැහැ. ඇහෙන් 3යි, කනෙන් 3යි, නාසයෙන් 3යි, ශරීරයෙන් 3යි, මනසින් 3යි. ධාතු 18යි. මේ ධාතුන්ගේ නිස්සත්ත්ව නිචීව ස්වභාවය. ත්‍රිස්කන්ධයන්ගේ සැඟවුණු අර්ථය ගත්තා අපි බෙදලා වෙන් කළ පෙන්වන එකින් එක. ආයතනයන්ගේ ආයතන අර්ථය අරගෙන අපි බෙදලා වෙන් කළ පෙන්වුවා. පසුගිය දේශනාවල දැන් ගත්ත ධාතුන්ගේ නිස්සත්ත්ව නිචීව ස්වභාවය. ඒ සහට කියනවා. ඉන්ද්‍රියන්ගේ අධිපති භාවය කියනවා. චතුරාර්ය සත්‍ය අන්තිමට කියන්නේ. එතෙන් තමයි අවිද්‍යාව විද්‍යාවටම එන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධය තුළ. කාංකා විතරන විසුද්ධියේදී කියනවා ටිකක්. චතුරාර්ය සත්‍ය පිළිබඳ. ඉන්ද්‍රයන්ගේ අධිපති භාවය. අධිපති කියන්නේ කවුද? අධිපති. ජනාධිපති. මේ ඉන්නනේ අධිපති කෙනෙක්. අපේ රටේම අධිපති. නගර අධිපති. පාලනය කරන එක්කෙනා. රට පාලනය කරන එක්කෙනා ජනාධිපති. ඒතර නගරේ පාලනය කරන එක්කෙනා දැන් මේකට කියනවා ඉන්ද්‍රිය කියන අධිපති. ඉන්ද්‍රිය කියන වචනේ තේරුමම තමයි කර්මය. ඉන්ද්‍රිය කියන වචනේ තේරුම කර්මයයි. එහෙනම් ඉන්ද්‍රිය තියෙනවා 22ක්. ඉන්ද්‍රිය ධර්ම 22ක් තියෙනවා. 22කට පෙන්නනවා. ඉතින් අපි හිතාගෙන ඉන්නේ දැන් මම ඉස්සෙල්ලා ගත්තනේ. ඉතින් ධාතුන්ගේ නිස්සත්ව නිච්චීව ස්වභාවය. දැන් මේ ඉන්ද්‍රියන්ගේ දැන් හිතාගෙන ඉන්නේ මම තමයි මේ ඔක්කොම පාලනය කරන්න කියලා. මම තමයි පාලනය කරන්නේ. දැන් gedara මූලිකයක් ගෙදර පාලනය කරනවා. හරි. සමහර ගෙවල් වල මහත්තයා සමහර ගෙවල් වල නෝනා. ගෙදර මූල්. දැන් අපි හිතාගෙන ඉන්න මේ සියලු කොටස් පාලනය කරන්නේ කවුද? මම තමයි පාලනය කරන්නේ. වැරදි. සිතවිල්ලත් වැරදි, දර්ශනයත් වැරදි. ඒ විදිහට හිතුවද මිත්‍යා සංකප්ප ඒ විදිහට දැක්කද ඉන්ද්‍රිය 22ක් තියෙනවා. චක්කු ඉන්ද්‍රිය. සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. පහයි. ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. පහයි හතරයි නමයි. සුඛ ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රිය. 5යි 9 5 14යි. සද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. තවත් තුනක් තියෙනවා. අනඤ්‍ය තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රියක් තියෙනවා. අහලත් නැති. අඤ්ඤේන්ද්‍රිය කියලා ඉන්ද්‍රියක් තියෙනවා. අඤ්ඤස්සාමි කියලා ඉන්ද්‍රියක් තියෙනවා. මේ ඉන්ද්‍රියන් මේ අවසානයේ දේශනා කරපු ඉන්ද්‍රියන් තුන ඉන්නේ සෝවාන් මාර්ගයේ ඉඳලා අරහත් ඵලය දක්වා. ඒ සඳහා යන ගමනේ මෙන්න මේ ඉන්ද්‍රියන් ටික තේරුම් ගන්න ඕනේ. හරියටම තේරුම් ගත්තොත් ඔය ඉන්ද්‍රිය ධර්මයන් තුළම ඉතිරි අවසානයේ ඉන්ද්‍රියන් තුනක් ඉන්ද්‍රිය කියන්නේ අධිපති, නායකත්වය, කර්මයේ නායකත්වය. චක්ක ඉන්ද්‍රිය. හරි දැන් බුදුරජාන් වහන්සේ දැන් චක්ක කියන්නේ ඇස. රස බුදුරජාන් වහන්සේ දාන්නේ කර්මයට. තථාගතයන් වහන්සේ කර්මයට දාපු ඇස නැමැති චක්ක ඉන්ද්‍රිය ඔය කට්ටියගේ කියනවා මගේ කියලා. හිතනවා මගේ කියලා. දැන් එහෙනම් කාදිද? හා තථාගතයන් වහන්සේ දේශනා කරන ඊට ඉන්ද්‍රිය කියන්නේ අධිපති අධිපති කවුද? කර්මය. ඒක රහයිටි. කවදාවත් කියන්නේ නැහැ ඔය කර්මයටයි කියන්නේ. කන්නඩිය ගාවට ගිහින් බලන්නේ මගේ හැට මොකද වුනේ කියලා. නැද්ද? කර්මයට අයිති කියලාද හිතුවේ? කර්මයට අයිති කියලාද දැක්කේ? බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඉන්ද්‍රිය කියන්නේ කර්මයයි. එහෙනම් ඒක කර්මයයි. කොහොමද ඔබ කර්මයට අයිති වෙන්නේ? කර්මයට අයිති වුණ නිසා තමයි ඔකේ විපරිණාමය තියෙන්නේ. වෙනස් වෙන ස්වභාවය තියෙන්නේ. ඔකේ ආශ්‍රය තීරණය කරලා තියෙන්නේ. ඔකේ පැවැත්ම තීරණය කරලා තියෙන්නේ. ඔකේ කාලය තීරණය කරලා තියෙන්නේ. ඔකේ ආයුෂය, ඔකේ කාලය, ඔකේ පැවැත්ම, ඔකේ ස්වභාවය තමන් හදාගත්ත කෙනෙක් මෙතන ඉන්නවා. ආ. ඔව්. ඔය රූපලාවන්‍ය ආයතනයකට ගිහිල්ලා ඔක බාහිරින් නම් හදාගන්න අයිබ්‍රන් ටිකක් ගහලා මේ අර පිහාට වලත් ටිකක් මොන හරි පාට ටිකක් ගාලා ඊට උඩින් අර අලු පාට හරි මොන හරි ටිකකුත් ගාගෙන දැන් ඒක ලස්සනයි. නෑ ඔකේ සත්‍යය කියන එක ඇතුලේ. සත්‍යය කියන එක ඇතුලේ. ඒ මොකක්ද? කර්මයයි. ඒක දකින්නේ අර කන්නඩිය කියන මේසක් ඉදිරියේ ස්ටූල් එක වාඩි වෙලා සරසවමද නැද්ද? සරසව එකම කලිය හැ. ඔය කට්ටිය නෙමෙයි මම කියන්නේ. මේ කට්ටිය නෙමෙයි ලෝකේ කට්ටිය. සරසුවා. ඒ සරසුවේ කාගේ කියලා හිතාගෙන ඉන්නේ. ආ. අවිද්‍යාව. එහෙම හිතුවද? මිත්‍යා සංකල්ප. ඒ විදිහට දැක්කද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොයිද කර්මයට. ඒ කර්මයට අයිති හින්දානේ ජාති අම්ජෝ ඉන්නේ. අම්මට තාත්තට යස් පේන්නේ නැහැ. දරුවට පේනවා. ඒතර අම්මයි තාත්තා ජාති අම්ජෝ. ඒතර දරුවා නැහැ. දෙමෝපියන්ගේ ඥාන නැහැ. දෙමෝපියන්ගේ ඥාන නම් හැබැයි ඥාන එක පැත්තක්. ප්‍රතික්ෂේප කරන්න බෑ. ඥාන තියෙන දෙමෝපියන්. හැබැයි ඒකෙම නෙමෙයි. කර්මයටයි කියන්නේ ඒකයි. එහෙනම් චක්කු ඉන්ද්‍රිය අධිපති භාවය ගත කවුද? කර්මය. කුසල කර්මයේ චක්කුපල හාමුදුරන්ගේ කතා හොඳට දන්නවනේ. අහලා තියෙනවා. ආ? හරිහත්යට ගියේ දැන් සඳ වුණත් එක දවසේ. ඇයි ඒ? පෙර භවයක අර කාන්තාවගේ දැන් සඳ කළා. එතකොට එහෙනම් දැන් කර්මයටයි තියෙකද්ද කොමටයි තියෙකද්ද? ඒකට සරසන්නේ කාගේ කියලා හිතාගෙන. පාට ගන්න කාගේ කියලා හිතාගෙන. කමන්නේ සරස ගන්න. හැබැයි දැනගන්න වැඩෙන්නේ තණ්හාව කියලා. එතන ඇලිලා සිට. මගේ නොවන මට අයිති දෙයක් නැති මට හිමිකම් කියන්න බැරි දෙයක් මම තියාගෙන සරසනවා. අලංකාර කරනවා. ඒක හරිද ඒකට? එහෙම හිතුවොත් හරිද එහෙම දැක්කොත් හරිද? එහෙනම් කර්මයට අයිති කියලා හිතුවොත් ඔව් කර්මයට අයිති කියලා හිතුවොත් සම්මා සංකප්ප කර්මයට අයිති කියලා දැක්කොත් සමාධිටි. දැන් එහෙනම් චක්ක ඉන්ද්‍රිය කොහොමද දකින්නේ? ඔක්කොතර කිව්වත් අද ගෙදර ගිහිල්ලා බලන්නේ ඔක මගේ කියලා තමයි කන්න දිගාට ගිහිල්ලා. හරිද? ඇයි? මම සංසාර රෝගයට බෙහෙත් දෙනවා. බුදුරජාණන් වහන්සේ සංසාර රෝගයට බෙහෙත් දුන්නේ ඒ බෙහෙතම තමයි මම කියන්නේ. හැබැයි බෙහෙත දන්නවා. ගෙදර ගිහලා බොන්නේ කවදාවත්. පැත්තකින් කියන එකයි. නෑ මේක පානය කරන කෙනෙකුටයි රෝගය සුව වෙන්නේ. පානය කරන්න එතකොට රෝගය සුව වෙනවා. එහෙනම් අද ඉඳලා කොහොමද දකින්නේ? ඒ කර්මයට අයිති දෙයක් අපි මොකටද සලසලා? මොන ආකාරයෙන් සැරසුවත් මොන විදිහට හදන්න හැදුවත් වෙනස් වෙනවද නැද්ද? ඉතින් මගේ එකක් නෙමෙයි. ඒකනේ වෙනස් වෙන්නේ. එහෙනම් කර්මයටයි කියලා. තේරුම් ගන්න. අවබෝධ කරගන්න. කර්මයටයි එකක්. මගේ කරගත්තොත් එතන තියෙන දුකක්. එහෙනම් ඇස් දෙක නොපෙනී ගියොත් අඬල වැඩක් නැහැ. ශෝක වෙලා වැඩක් නැහැ. කනගාටු වෙලා නැහැ. තමන් හිතන්න ඕනේ තමන් පෙර මොකක් හරි කරලා තියෙනවා. එහෙනම් නැත්නම් යම් එකහක් යම් ආබාධයක් ඇති වුණා. නොපෙනී ගියොත් මම කල්පනා කරන්න මම පෙර භවයේ කාගේ හරි ඇහැකට මම යමක් කරලා තියෙනවා. එහෙම හිතලා සිත හදාගන්න වෙනවා. ඇහත් එක තරහ වුණත් හරියනවා. අපි වෙන්නේ මොකක්ද? එකහක් නොපෙනී ගිය ගමන් ඇහත් එක තරහ වෙනවා. ඒක ඇතර ද්වේෂයක් වෙනවා. ආ. ඇහත් එක තරහ වෙනවා. එහෙනම් හිතන්න නිවැරදිව හිතන්න සම සංකප්ප නිවැරදිව දකින්න සමාධිය. ධර්ම දේශනාව අවසන් කරන්න වෙලා තියෙනවා. අනිත් එක කියන්නේ ඉන්ද්‍රියන් තව 22න් 21ක් දෙකයි කිව්වේ. තාත් කිව්වා. ඊගාව ධර්ම දේශනාව දැනෙත් ටික අහගන්න. සිරවාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු Thank you.